මාර්ගයේ කඩවත කොළඹ සම්පහා සහ නිට්ටඹුව මාර්ග බස්වල කෙටිදාවකින් බස්ධානී ඉවත් කළා කියනවා. දුර සේවා බස් රථවලින් කෙටි සේවා බස් රථවල තුම්පලවල පඳින්න ගන්නවා කියලා. අමේකට ඝට්ටනයක් ගිය බ්‍රාස්පින්ද ඇති වුණා සේවක පිරිස අතර ඔවුන් කීප දෙනෙක්ව අතරංගු වී පසු වෙනවා. ඒකට විරෝධය පළ කරලා ඒ වගේම දුර සේවා බස් රථ කෙටි සේවා බස් රථවල යන මගීන් ගොඩනැගීම පිළිබඳ ගැටලු සාගත තත්ත්වය තමයි මේකට හේතුව. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම සභාවත් විශේෂයෙන්ම බස් ආයතන මාර්ගස්ථ මගී ප්‍රවණ අධිකාරිය මැදිහත්ව කටයුතු කටයුතු මොකද දුරසේවා බස් රටවල නවත්වන සීමිත බස් නැවතුම්පොළවල්ද නමුත් දුරසේවා බස් රට සෑම ස්ථානයකම නවත්වන්න කටයුතු කරමින් තියෙනවා. ඉතින් ඒක අපි චෝදනා කරනවා ජාතික ගමනාගමන කොමිසම සභාවට විශේෂයෙන්ම බස්සාය ප්‍රාත් මාර්ගස මධ්‍ය ප්‍රවාහන අධිකරණ නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ හේතුවෙන් තමයි මේ බල්ජන සිදුවලා තියෙන්නේ.